මම දැනුවත් වන කිසිම සූදානමක් නැහැ. ඇත්තම කිව්වොත් ජාතික හෙළවුරුමේ ප්‍රශ්න ඇති වෙච්ච වෙලාවේ ජාතික හෙළවුරුමත් සන්දාන ආණ්ඩුවත් සමග ප්‍රශ්න ඇති වුණු වෙලාවේ බස්නාහිර පළාත් ප්‍රධාන ඇමතිතුමා ඒ ප්‍රසන්න රන්තුගේ මැතිතුමා මගේ සමීපතම මිත්‍රයෙක්. එතුමා බැසිල් රාජපක්ෂ ඇමතිතුමාට ගිහින් කිව්වා උදේව තියාගන්න මේ මහාමිතිකම දෙන්න පුළුවන් නම් මම ලෑස්ති උදේ යටතේ වැඩ කරන්න ඒක දීලා හරි අපි උදේ තියාගමු කියලා. එතකොට බැසිලම තුමා කියලා තිබ්බා උදේලා යන්න හදන්නේ ප්‍රතිපත්තියේ ප්‍රශ්නයකට මිසක් තනතුරු ප්‍රශ්නයකට නෙවෙයි කියලා. ඉතින් මට මේ අතට ලැබුණු මහාමිති තනතුරට එපා කිව්වා මම ඇයි මේ පෙරලි කරලා මහාමිතිකමක් ගන්න හදන්නේ. කිසිත්ම නෑ අපි දැනට ඉන්න ස්ථාවරයේ තමයි අපි තවමත් ඉන්නේ ආණ්ඩු පක්ෂේ. අපි ඇමති ධූර අත්හැරීම පමණයි කළේ. අපි දැනටත් ඉන්නේ ආණ්ඩු පක්ෂේ. නමුත් ආණ්ඩුව යහපාලනය වෙනුවෙන් අදාළ ප්‍රතිසංස්කරණ කිරීමට මැලිවීම පිළිබඳ අපේ කනස්සල්ල පළ කරන්න අපි තීරණය කළා මධ්‍යම ආණ්ඩුවේදී අයවැයට ඡන්ද නොදී ඉන්නේ. ඉතින් ඊට සමාන්තරව තමයි අපි ප්‍රාදේශීය පළාත් පාලන ආයතන වල ප්‍රාදේශ සභා නගර සභා යනාදී පළාත් පාලන ආයතන සම්බන්ධයෙන් ස්ථාවරය වුණේ ඒ ස්ථාවරයම තමයි බස්නාහිර පළාත් සභාව සම්බන්ධ විශේෂ සාකච්ඡාවක් කෙරලා නැහැ. ඉතින් බොහෝ විට ඒ ස්ථාවරයම තමයි බස්නාහිර පළාත් සභාව සම්බන්ධයෙන් ක්‍රියාත්මක වෙන්නේ. එහෙමට එහෙම වෙන්න කිසිම හේතුවක් නෑ. මොකද අපි මුළු රට පුරාම කරපු දේ ප්‍රශ්න හැර පළාත් සභාව විතරක් වෙනස් කරන්න කිසිම හේතුවක් නෑ. විශේෂයෙන්ම මට මා හැමති ධූරය ලබා ගන්න කිසිම සාකච්ඡාවක් මම කාත් එක්කවත් කරලා නෑ.